හොඳයි. එහෙමනම් එතකන් අපි අපේ දහම් සෙවනේ ස්වාමීන් වහන්සේ නැවත සම්බන්ධ වෙනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණා ඉදින් බොහොමයක් තියෙනවා වහන්සේත් එක්ක සාකච්ඡා කරන එක හරි වටිනවා මිනිස්සුන්ට මේ වෙලාවේ හිතක් නිවෙන තැනකට නිවීමකටපත් වෙන තැනකට පිරෙන ධර්මයක් තමයි පාරමී ධර්මයක් වෙන්න ඕනේ නැතුව අපි වෙන මොනවාගෙන් පිරුණත් මට හිතෙනවා මේ කාලේ වැඩක් වෙන්නේ නිකන් අපතේ යනවා ඒක විවිධ විවිධ දේවල් පුරවා ගන්න පුළුවන් නිවෙන්නට අවශ්‍ය කරන නිවි සැනසී සිටින්නට අවශ්‍ය කරන ධර්මයක් පිරෙනවද කියන එක තමයි මේ පාරමිතා ගණයෙන් මොකද මේ පාර මිතා කියලා ගන්නකොට ගන්න අර වහන්සේ අපිට පෙන්වුවා මුලදිම මේ පාර කියලා කියන්නේ මේ ඊතර වෙන තන තත්ත්වයට යන ධර්ම ඒ කියන්නේ පාරගතෝ බල වීය සමංගී කියලා මේක ඒ ගුණයත් එක්ක බලනකොට පාරගත ස්වභාවය කියලා කියන්නේ හරීම වටිනා කාරණා ටික. බෝසතාණන් වහන්සේ මේවා හිමින් හිමින් හිමින් හිමින් තමන් තුළ උපදවගෙන කාටද උදව් නොකළේ? හැම සත්වයකටම මම හිතන්නේ උදව් කරපු බවනේ තියෙන්නේ. හරගේ හඬ චොට්ටක් ඇහෙනවා මදි. සද්ද අඩුයිද අපේ ස්වාමීන් වහන්සේ? ඒ ගානට කතා කළොත් ඇහෙනවා. හරි හරි. එතකොට මේකේ මට හිතෙන්නේ අපි එහෙම හිමින් හිමින් යන කතාවක් කියලා එහෙම ආපු හැමදාම සසරේ අපි එහෙම හැමතැනම යමක් පුරවගෙන ආපු ස්වභාවයක් නිසා තමයි මට හිතෙන්නේ මේ අවශ්‍ය දේවල් අවශ්‍ය තැනට මුණ ගැහෙන්නේ. එතකොට දැන් කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. පාරමිතා පුරණ කතාවේ අවංකවම ඇත්ත තත්ත්වයක ඉන්නවා නම් එයා කරන උපකාරයේ තව කෙනෙක් වැරදි තැනකට අරගෙන නිකන් අනවශ්‍ය දේ කරනවාද කියන එකට යන්නේ හුඟක් වෙලාවට මේ වංචාවකට හසු වෙන්නේ අපි එහෙම රැවටෙලා තැනින් බේරෙන්න තරම් අපිට පිරිච්ච ධර්මයක් නැති නිසා. එතකොට අපි රැවටෙන තැනකට යනවා වෙනුවට අපිට ප්‍රසිද්ධිය නෙමෙයි දැන් ඕනේ. මම මෙහෙම දෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. මම ආවලුන්ට මේ විදිහට මේ විදිහට උදව් කරන කෙනාය කියලා ප්‍රසිද්ධ වෙන්න ඕනේ කමක් නැහැ. එතකොට එයාට එයාට ඒ ප්‍රසිද්ධියට හදාගෙන ඊට පස්සේ ඒකට එන අය හොය හොයා බල බලා යාලා ඒ ප්‍රයෝජනේ ගන්නවද නැද්ද කිය කිය හොය හොයා දෙන්න ගියහම මේක සම්පූර්ණ කෙලස් ගොඩක් වැඩෙනවා හිතේ මට හිතෙන්නේ සානංශ හිත නිදහස් වෙන තැනකට යනවට වඩා පැටලීමකට ඇති වෙනවා ඒ නිසා උදව් එක එක්කිනාට මම මේක හැමෝටම පටවන්නේ මේ ක්‍රමය මොකද එක එක්කෙනා ඉන්න තැන අනුවයි මේ ධර්මයේ පුරවගෙන පුරවගෙන එන්නට උනේ. මම කැමැති අපේ ස්වාමීන් වහන්සේගේ මේ දේශනා ටික අවසාන හරියට නිවිගට යන්න පිරිසක් හැදෙන අයට වැඩි උපකාරයක් සැලසෙයිද යොදා ගන්නවා. මොකද අනිත් කොටස් ටික පුරවන්න මුගක් දේශනා යොමු වෙනවා කට්ටිය. මේ හිතේ නිවීමට බර වෙලා නිවන් මගට යොමු වෙලා කරුණුකාරණා ටිකක් පැහැදිලි කරගන්න තැනකට තමයි අපිට දේශනා ටිකක් අහගන්න නැත්ති සාකච්ඡාවක් විවර වෙලා නැත්ති. ඉතින් ඒක බොහන්සේ සපිරේව අපිට මට මගේ අතනින් බොහොම මෑතක. ඉතින් මම බොහොම වන්දනීය පූජනීය උත්තම භාවයකින් ඇසුරු කරපු ඇත්තටම මේ ඇත යුගයේ මම ඇසුරු කරපු මගේ ජීවිතය මම ඇසුරු කරපු වටිනාම ස්වාමීන් වහන්සේ තමයි රේණුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ. ගේ පොතපත් ටික. මම ජීවිතේ දැකලා නැහැ නමුත් පොතපත ඇසුරු කිරීම අතරින් මම දැක්ක ශ්‍රේෂ්ඨතම පොතපත ධර්මයටද ව්‍යසනයක් කරගන්න නැතුව කර්මයක්ද හදා ගන්න නැතුව මිනිස්සු අතරට මිනිසුන්ට කාටවත් චෝදනාවක්ද නැතුව හැමෝටම ඕන කෙනාට පුළුවන්කම තියෙනවා මේ පොතපත ලස්සනට සුන්දරව අධ්‍යයනය කරගෙන අවශ්‍ය කරන අවබෝධයට තමන්ගේ ගුණධම් ටික නම් ගන්න. ඉතින් ඒක මගේ ජීවිතේ ඒක ලොකු පිටුවහලක් වුණා ස්වයංසාර. ඒක නිසා උන්වහන්සේගේ පොතපතට පවා මම ගරු කරන්නේ මේ මේ ගොඩාක් මම කතා කරන්නේ මට මං ගැන කියන්න වඩා මං අකමැති එකට අපේ මේ අහන පින්වතුන්ට ලොකු මේ මේ දෙයක් ගන්න පුළුවන් තැන මම පෙන්වන්නේ. මුළු දැන් මේ සාමාන්‍ය ගිහි බවතුන්ට අපි ස්වාමීන් වහන්සේලා නම් ත්‍රිපිටක ධර්මයේම හදාරන්න විවේක කාලය අරගෙන තියෙනවා සමාජ කැපවීම කරගෙන තියෙනවා ත්‍රිපිටක ධර්මයේ දැන් සත්‍ය ප්‍රකරණම විග්‍රහ කරගෙන අභිධර්මයේ ඉගෙන ගන්නවා එහෙම නෑ අපේ ගිහි උපාසක අම්මල තාත්තලාට. ගොඩාක් වෙලාවට එහෙම සත්‍ය ප්‍රකරණ විවරණයක් ගැන හොයන්න ආදන්න තේරෙන්නේ නෑ. කියවන්න අරගෙන පොඩි ඡේදයක් කියනකොට එපා වෙනවා. එතකොට ගැඹුරු කොටස් ගැඹුරු ධර්ම කොටස් විවරණ කරගන්න තේරෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට අපේ රේණුකානේ මහානායක ස්වාමීන් වහන්සේ හරි ලස්සනට අභිධර්මයට ප්‍රවේශ වෙන්න ඕන කොටස ඒක අභිධර්ම මාර්ගයේ විග්‍රහ කරන එක ඊට පස්සේ තව ටිකක් ගැඹුරට යනකොට කොහොමද එන්න ඕනේ මේ හැම දෙයක්ම අස්සනට විවරණය කරලා එතකොට මේ සියල්ලටම හොඳම ක්‍රමය හැදෙන්නේ මම හිතනවා සානංශ මේ පාරමිතා ප්‍රකරණය හරහා තමයි. ඒ කියන්නේ ඒ පාරමිතා ප්‍රකරණයෙන් තමයි ඒ සත්‍යයක් සංසාරිකව හැදිලා යන රටාව අපිට අඳුරගන්න ලැබෙන්නේ. ඒකේ දාන පාරමිතාව නම් ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ හරීම පුළුල්. අපි ස්වාමීන් වහන්සේ කවුරු හරි කෙනෙක් සාකච්ඡා කරන්න ආවොත් මට දැනුවත් කරන්න.